එහෙම අපේ හැමදෙරනේ. ඒක ඒක පැහැදිලි ඔබ වහන්සේගේ අර කලින් පැහැදිලි කිරීම සම්බන්ධ මට පොඩි නිකන් 100%ක් මට නිකන් මේ තහවුරු කරගන්න ඔව් ඒකේ මට එක එක පදනමක් තමයි අපේ හැමදෙරනේ. බුදුරජා සිද්ධාර්ථ කුමාරයා අර සතර පෙර නිමිති වල පැවිදිරුව දැක්කහම එතුමට අදහසක් එනවනේ දැන් ඒ කියන්නේ කලින් සතර පෙරනිමිති තුනෙන් මුළු තුන දැක්කහම මොකද්ද කරන්න කියන එකට يعني ඒ කාලේ දඹදිව මේ මේ පැවිදි රුව දැක්කහම දඹදිව තිබ්බ ඒ කියන්නේ විමුක්තිය හොයපු අය පැවිදි පැවිදි දිවියට ගිහිල්ලා තමයි ඒ ඒ මාර්ගය හොයන්න ක්‍රමය වෙලා තිබ්බේ. ඒකෙන්නේ අදහස ආවේ අපේ හඳුරන්නේ. එතකොට ගීයක් මේ සිද්ධාර්ථ කුමාරයා විදියට දිගටම හිටියානම් සමහර විට එතන සිද්ධාර්ථ කුමාරට තේරෙන්න ඇති මේක මේ මේ විමුක්තිය හොයාගන්න වෙන්නේ නැහැ. එතකොට විමුක්තිය හොයනවා නම් අනිවාර්යෙන් ඒකට කැප වෙලා මේ පැවිදි ක්‍රමවේදය තියෙනවා දමදිව. එතකොට ඒ පාර ගිහිල්ලානේ උන්නන්සට ඒක මේ සිද්ධාර්ථ තවුසර බවට පත් වෙලා ඒ ගමන ගියේ. එතකොට අපේ හම්දුරනේ දැන් ඕක මම දැක්ක අර මේ සාද්ගුරු කියලා ඉන්නවා ඉන්දියාවේ Hindu යෝගියෙක් ටිකක් ප්‍රසිද්ධ එක්කෙනෙක් බලයක් තියෙන එක්කෙනෙක්. එයා ඕක සංසන්දනය කරලා එයා කියනවා මේ මේක මේ ක්‍රිෂ්ණ ඊට වඩා ওই පැවිදි දිව්‍යත්වයට තිබිලා තියෙනවා ඔක්කොම තිබිලා තියෙනවා ගිහි ජීවිතයි සේරම එයා මේගේ සියලුම අර මේ ඒවට එක්ස්පෝස් වෙලා තියෙනවා ඒතකොට මේ එයාගේ එක බුදුහාමුදුරන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මට ඒක පිළිගන්න බෑ අපහඳුරනේ මොකද ඒක අර දැන් සිද්ධාර්ථ කුමාරයා හොඳ ජීවිතයක් ගත කරානේ අවුරුදු 29 වෙනකම් ඊට පස්සේ ඒක අතහැරලා දාලා ගිහිල්ලා මේ සිද්ධාර්ථ කුමාරයාට දරු ඒක දරුවෙකුත් හිටියානේ. ඒ ඒ ඒ බඳු ප්‍රකාශනයක් කරන්න හේතුව තමයි එතුමා Hindu වරයෙක් වීම නිසා Hinduන්ගේ ප්‍රධාන චරිත ඉස්මතු කරනවා එක එක. අනිත් එක තමයි මේ සාංශාරික ස්වභාවය ගැන පැහැදිලි වැටහීමක් නැති බව. දැන් සමහරු අපෙන් අහනවා දැන් මම පැවිදි වුණේ අවුරුදු 14. 14 න් පැවිදි වෙලා මේ පෞල් සංස්ථාවල තියෙන අර්බුද විවාහ ජීවිතය කොහොමද පවත්වන්න ඕන ආදී කාරණා ගැන අපි කතා කරනකොට සමහරවම මේ ඉතින් හාමුදුරුවෝ අවුරුදු 14න් පැවිදි වුණා නම් ඕවා ගැන කොහොමද දන්නේ ඕවා ගැන කොහොමද ඔහොම හිතන්නේ ඒ අත්දැකීම් නැතුව කොහොමද ඒ ගැන කතා කරන්නේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැවිදි වෙලා තියෙන්නේ අවුරුදු 8ේදී 7 8 වගේ කාලේ එතකොට නමුත් උන්වහන්සේ විවාහය ගැන ජීවිතය ගැන කියලා තියෙන කාරණා දීර්ඝ කාලයක් විවාහ සංස්ථාවක් ගත කරපු කෙනෙක් වගේ. එතකොට මේ මොකක්ද? මේ පාරමිතාව කියන එක මේ එකාත්මකදී සියල්ල සම්පූර්ණ වෙන එකකට නෙමෙයි පාරමිතා කියන්නේ. එන් භවයේ පිරෙන එකයි. එතකොට යම් අත්දැකීමක් අපි සාංශාරිකව පූර්ණ කළා නම් ඒක ආයෙ කරන්න ඕන මුල ඉඳන් මේ ග්‍රාස් රූට් රූට් ලෙවල් එකකින් අපි පටන් ගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. එහෙම වුණොත් කවද්ද අපි මේක ඉවර කරන්නේ? ඒ නිසා සම්මා සම්බුද්ධත්වයේ සඳහා හෝ අරහත්ත්වයේ සඳහා හෝ පාරමිතා පුරන කෙනෙකුට එයා භවෙන් භවය එක් දෙයක් හරියට ප්‍රත්‍යක්ෂ කරගෙන පූර්ණ කරගත්තට පස්සේ ආයේක ඊළඟ භවෙත් අතක ගා ඉන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ක්‍රිෂ්ණට මේ අවසානාත්ම භාවයේ දෙපැත්තම සමහරට කරන්න වෙන්න ඇත්තේ. ඉතින් ඒක ගැන අත්දැකීමක් නැති නිසා. එතකොට පහත් හැටියට සලකනවා නෙමෙයි මම. දැන් අපි අපි දකිනවානේ පැවිද්දෝ. දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා මහානකම ගත කරගෙන ගිහිල්ලා එක්තරා කාලයකදී සිවුරු ඇරලා යනවා. ඒක උන්වහන්සේලාගේ දෝෂයක් හෝ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මොකක් නිසාද? අර ගිහි ජීවිතේ ලැබිය යුතු අත්දැකීම් ලබලා ඒන් පරිණත වෙලා එහි nissarattwe දැකීම කියන තැන සාංශාරික වශයෙන් ශක්තිමත් වෙලා නැහැ. අර සසර මොකක් හරි හුරුවක් නිසා දැක්ක නිසා මහානකමට යමු වෙලා දැන් ඒකනේ දැන් අපොඩි දරුවෝ කියන්නේ සිවුරට ආසාවෙන් මහාන වුණා. එතකොට දානේ වළඳන්න පළතුරු කැවිලි ලැබෙන නිසා එතකොට අහාමුදුරුව ආදරය නිසා ඒ කතන්දර එකක්වත් මහානකමට අදාළ ඒවා නෙමෙයි. දැන් මට කවමදාකවත් මේ සිවුරට ආසාවෙන් මං මහාන වුණේ නැහැ. මට එහෙම එහෙම සිවුරට කිසිදු ආසාවක් පුංචි කාලේ එහෙම ඇති වුණෙත් නැහැ. මහාන වෙන්න ඕන කියලා හිතුණෙත් නැහැ. මට මුලින්ම ඇති වුණේ අර පාපයට බය. ඒ නිසයි මං සිල් ගන්න එතකොට ඊට පස්සේ තාත්තා හුව මහාන වෙන්න කැමතිද කියලා ඉතින් ඒකට මගේ විරෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මං කිව්වා කැමතියි කියලා. ඉතින් එහෙමයි එතනට යෝගෝනේ. ඉතින් ඒකෙන් කියන්නේ මං හිතපු විදිහට හැමෝම හිතන්න ඕන කියන එක නෙමෙයි. මේ සමහර අත්දැකීම් අපට මේ භවයේ ලැබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒක සාංශාරික අත්දැකීමක් වෙන්නට පුළුවන්. එතකොට ඒ සාංශාරික අත්දැකීම් දැන් අපි හිතමුකෝ චුල්ලපන්තක හාමුදුරුවෝ එක ගාතාව මාස හතරක් පාඩම් කරගන්න බැරුව හිටියා. අර රෙදි කෑල්ල අතුල්ලන්න දුන්නන් පස්සේ රජෝහරණ රජෝහරණ කියලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනකොට මනෝමය 이르දි ඥානයන්ගෙන් අග්‍රයි. ඒතර කවද්ද උන්වහන්සේ මනෝමය 이르දි ඥානයට අදාළ අභ්‍යාස කළේ? ඉතින් ඒ තමයි සාංශාරික පුරුද්ද. එතකොට බුද්ධත්වයටපත් වෙනකොට බුදු වෙන ආත්මේ උන්වහන්සේ මේ සියල්ලම අන්තිම මොහොතේ කරන්න ඉතුරු කරගන්නේ අන්තිම මොහොතේ උන්වහන්සේට කරන්න ඉතුරු වෙලා තිබුණේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීම පමණයි. ඒ ක්ලේශ ප්‍රහාණය පමණයි. එතකොට ඒ ඒ අනිත් ටික ඔක්කොම බුදුන් ඒ බුද්ධත්වයේ ਸਰවඥතා ඥානය සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් ටික ඒ වෙනකොට පිරීලා. උන්වහන්සේට තිබුණු එකම අඩුව මොකද්ද? අර ක්ලේශයන්ගේ ශේෂ මාත්‍රා තියෙන නිසා අර එතෙක් ලැබූ දේවල් ਸਰව සම්පූර්ණයෙන් පිරිසිදුයි කියන්නට බෑ. අර ක්ලේශ තට්ටුව ඉවත් වෙනකොටම අර ටික ਸਰව සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙලා විනිවිද යන්නට පටන් ගන්නවා. එච්චරයි අවසාන භවයේ කරන්නේ. එහෙම නැතුව අරව අද්දක දැක ඉන්න එක නෙමෙයි. එතකොට හැබැයි බුදුවරයෙක් දේවල් සමාජගත කිරීමට අවශ්‍ය සාධක පූර්ණ කරනවා. එතකොට බෝසතාණන් වහන්සේට අවසාන භවයේ විවාහ වෙලා අවුරුදු 29ක් ගත කරලා දරුවෙක් හදලා ඒ අත්දැකීම් ටික ලබලා එන්න ඕන කියලා නියමයක් නැහැ. උන්වහන්සේ ඒ අත්දැකීම් ඕන තරම් සසරේ ලබලා තියෙනවා නැවත කිසිදාක අවශ්‍ය නොවෙන්නේ. හැබැයි බෝසත්වරයෙකුගේ ධර්මතාවයක් තමයි පතිනියක් බිරිඳක්. ඒගොල්ලෝ ප්‍රාර්ථනා ඇති කරගෙන එන්නේ. ඒතර ඒක වළක්වන්න උන්වහන්සේ කටයුතු කරන්නේ නැහැ. ඒ පැතුම් ඇති කරගෙන එයාට එන්න බෝසතාණන් වහන්සේම තමයි සහාය වුනේ. ඒ නිසා ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා. එහෙම නැතු උන්වහන්සේට අත්දැකීම අවශ්‍ය නිසා නෙමෙයි. එහෙම නැතු දරුවෙක් හදලා එන්න ඕන නිසා නෙමෙයි. ආයේ යන්න හිතේ කියලා ඒ ටික කරලා ආවා නෙමෙයි. එහෙම නැත්තම් ලෝකාපවාදයෙන් බේරෙන්න විතරක් ඒක කළා නෙමෙයි. ඒවා බහු හේතුක සාධක. ඉතින් මේ බහු හේතුකව ඒවා විශ්ලේෂණය කරගන්න බැරි වෙනකොට අර වගේ බොහොම පටු තීරණයකට එන්න පුළුවන්. එහෙම අපේ අම්ද්‍රණය කියන්නේ අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් තනියම හිටියට ඔය ගියෝ අත්දකින්න සමහර ඒවා මේ කියන්නේ චැලෙන්ජස් ඒගොල්ලන්ට ඒ හමුදුරවරන්ට ආවේ නැති වුණාට අර වංචක ධර්ම චිත්තෝපක්ලේශ අගිහිය අපි දැකලාවත් නැති ඒවා උන්වහන්සේලාගේ ඔළුවට එනවා අනිවාර්යෙන් මේ සංකීර්ණ සමාජයේ මතු නොවන බොහෝ සූක්ෂම ක්ලේශයන් හුදකලාවේදී මතුවෙනවා ඒක අපි අත්දකලා තියෙනවා යම් කාලවල හුදකලා වෙලා ඉඳලා තියෙන නිසා. ඒතර හුදකලාවේදී කවදාවත් එන්නේ නැති ක්ලේශයන් සංකීර්ණ සමාජයේ දෙනවා. මේවා හාත්පසින් වෙනස් වෙනවා. ඊළඟට උන්වහන්සේලාට ඒ තරම් හුදකලා ජීවිතයක එහෙම ඉන්න පුළුවන් වෙන්න හේතුවක් හේතු විවිධ හේතු තියෙන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් ඒ නිදහස සෝය හොයාගෙන ගිහිල්ලා පවතින්න පුළුවන්. සමහර කෙනෙක් ඇත්තටම ගිහි ජීවිතය ගැන ඒ අත්දැකීම් ලැබලා ඒකේ nissaratwe දැකලා ග්‍රාමවාසී ජීවිතයේ තියෙන nissaratwe දැකලා මහන්සලා ඍජුවම අර ප්‍රතිපත්තියට යොමු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම අරණ්‍ය වාසීව හිටපු දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවිතේ වැඩි කාලයක් හිටියේ දුතාංගධාරීව අරණ්‍ය වාසී. ඉතින් එහෙම උනායි කියලා උන්වහන්සේගේ පරිණත භාවයේ මොකුත් අඩුවක් තිබුණාද? එතකොට මේ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ ගෞරවයට බහුමානයට පවා ලක් වුණා. එතකොට ඒ නිකන් අල්ප චරිතයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ සසරෙත් වැඩි හරියක් ඇසුරු කරලා තියෙන දුතාංග ධාරින්ගෙන් අග්‍ර වුණේ අවසාන භවයේ විතරක් නෙමෙයි. සසරෙත් උන්වහන්සේ වැඩි හරියක් ඒ වනල හැප් ඇසුරු කරමින් ඉඳලා තියෙන නිසා. ඉතින් නමුත් උන්වහන්සේගේ වර්ධනයට බාධාවක් වෙලා නැහැ. ඉතින් ඒකයි මම ඒවා ඒවා පසුබිම් වශයෙන් සාමාන්‍ය තත්ත්වයක්. ඒ පොදු සාධක. මේ පොදු සාධක අතර සුවිශේෂ කාරණා පුද්ගලයන්ගේ විශේෂත්වයන් මත අනිවාර්යෙන් ගොඩනගන්න පුළුවන්. එහෙම අපේ අතර බොහොම ආගේ කරන පැහැදිලි කිරීම අර මහා කාශ්‍යප හාමුදුරන්ගේ උදාහරණය ගත්තොත් උන්වහන්සේ අරණ්‍ය වාසී වෙලා පළවෙනි ධර්ම සංගණා ඒ කියන්නේ ශාසනය පැවැත්මට ලොකුම සේවය කරා. ඊට මොග්ගලී පුත්ත සසි සාමුදුර වුණත් ආරණ්‍ය වාසීනේ අපේ හඳුනන. ආරණ්‍ය වාසී. ඒ නිසා අපිට ඒ පොදු සාධක මත එහෙම කියන්න බෑ. පොදුවේ ගත්තට පස්සේ ආරණ්‍ය වාසී භික්ෂුවට සමාජයත් එක්ක ගැලෙන්න අවස්ථාව නැහැ. ඒ නිසා උන්වහන්සේ අධ්‍යක්ීම් අඩු මට්ටමක ඉන්න පුළුවන්. ඒක පොදු தත්ත්වය. හැබැයි උන්වහන්සේ ආරණ්‍යට ගිය මොන පදනමකද සාංශාරික ඒ සියලු අධ්‍යක්ීම් වලින් පූර්ණ වෙලා න ะ අනිත් අය දකින්නටත් වඩා ලෝකය දැකලා න ะ එතන කිසි අඩුවක් නැහැ. එහෙම අපේ බොහොම අනිත් කාරණේ තමයි දැන් ඔය සතර පෙරනිමිති සම්බන්ධව කතා කළාම අදෝ හරියට නිකන් අර්ථ විකෘති කරනවා. ඉතින් බුදු බෝසතාණන් වහන්සේ මේ ලෙඩෙක් මහල්ලෙක් දැකලා ඉතින් උන්වහන්සේ මේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරලා ලෙඩ වෙන බව මැරෙන බව දන්නේ නැතුව මේ ආයෙ දකින්නකන් ඉන්න ඕන උනත් ඒ ඒක නෙමෙයි ඒ කතන්දරේ. එතන තියෙන්නේ අපි කොච්චර දේවල් දන්නවා වුණත් අපේ මනසට ඒක හරියටම කාවදින අවස්ථාවක් තියෙනවා. දැන් අපි මලගෙවල් වල ඕන තරම් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඊටාම කලාතුරකින් අවස්ථාවල තමයි මේ මරණය කියන එක අපේ හිතට හරියටම තදට ස්පර්ශ වෙන්නේ. ඊළඟට ඕන තරම් යට සැකිලි දැකලා දෙනවා. ඕන තරම් තුවාල දැකලා දෙනවා. නමුත් ඒක හරියටම අපේ මනසට දැනෙන්නේ කලාතුරකින් අවස්ථාවක්. මට මතකයි මගේ දකුණු කකුල පිටිපතුල තුවාල තුවාල වුණා මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මේ අර කරඬුවක පිත්තල කරඬුවක පාදම වැටිලා. ඉතින් මට මේ සෑහෙන කාලයක් ඒකේ පීඩාව තිබුණා. ඊට පස්සේ ඇතුළ අස්ථි බිඳිලාද බලන්න බොහෝ දෙනා කිව්ව නිසා මම ගිහිල්ලා එක්ස්රේ එකක් ගත්තා. ඉතින් එක අරගෙන මේක මගේ අතට දුන්නට පස්සේ ඒක බලනකොට මම ඕන තරම් එක්ස්රේ දැකලා තියෙන ඕන තරම් ඇටසැකිලි දැකලාද. නමුත් දැන් මේක බලනකොට මට ජීවිතේ කවදාවත් දැනුන් නැති හැඟීමක් ඇතුළට කාවැදුනා. මොකද දැන් මේ මගේ කකුල කියලා හිතාගෙන ඉන්න එකේ ඇටසැකිල්ල නේද මේ? ඉතින් මට ඒක කොච්චර දැනුණාද කියනවනම් මට එදා හිතුණා මගේ ඇඟේ හැම කොටසක්ම එහෙම කෑලි කෑලි එක්ස්රේ අරගෙන ඔක්කොම එකට අමුණලා හදාගන්න ඕන බලන්න කියලා ඒ තරමට. ඒ තරමට මට ඒක හිතට දැනුණා. ඉතින් අන්න ඒ වගේ අපිට කොච්චර දේවල් පෙනුණා වුණත් ඇසුණා වුණත් දන්නවා වුණත් ඒවා හිතට දැනිලා පරිවර්තනයක් ඇති වෙන්න යම් නිශ්චිත අවස්ථාවක තමයි ඒක වෙන්නේ. ඒ වෙච්ච අවස්ථාව ගැන තමයි ඔය පෙර නිමිති දැක්කා කියලා පොත්වල කියන්නේ. එහෙම නැතුව මේ මැරෙනවා දන්නේ නැහැ. ඉතින් ඒව දැනගන්න මේ අවසාන භවයේ බැරි වෙනවා නම් උන්වහන්සේ සූත්‍ර දේශනාවල කියනවා මේ මහණෙනි බෝසත් අවදියට పూర్වේ මට මුලින්ම හිතුනේ මේ සත්වයින් මැරෙනවා, ලෙඩ වෙනවා, දුක් විඳිනවා මේ දුකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද? එහෙම තමයි මට මුලින්ම හිතුනේ. එහෙමයි මේ මග හොයන්න පටන් ඉතින් මේ ආරම්භයේදීත් ඒක දැකලා ඒක තේරුම් ගන්න හොයන්න පටන් ගත්තා නම් බුදු වෙනාත්මේ ඕක තේරුම් ගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ ඉතින් ඒවා නිකන් අද සමාජගත වෙලා තියෙන හරි බොළඳ තත්ත්වේ. ඒ කියන්නේ ඕවා උගන්වන්නේ පොඩි කාලේනේ. ඒතර පොඩි කාලේ උගන්වනකොට පොඩි ළමයාට ගැලපෙන්නනේ ඕවා කියන්නේ. ඉතින් අර පොඩි ළමයාට ගැලපෙන්න කියා දීප එක තමයි ලොකු වෙනකොටත් අපේ ඔළුවල තියෙන්නේ. ඒකයි මම කියන්නේ පුංචි කාලේ අර ජංගි කොටයක් ඇඳගෙන මේ එහෙම ඉන්නවා. හැබැයි ලොකු වෙනකොට ඒක හරියන්නේ ඒකට වෙන ඇඳුමක් අඳින්න ඕන කියන සිහි කල්පනාව අපිට තියෙන්න ඕනනේ. අරකම ඇඳගෙන ඉන්නවා නම් අපි වැඩිලා නැහැනේ. එතකොට එහෙනම් අපි අපි නිකන් අර මන්දබුද්ධික ලාබාල මට්ටමේනේ ඉන්නේ. ඉතින් ගොඩාක් දෙනාට ඇඟ වැඩෙනකොට ඒකට ගැළපෙන විදිහට අපි හැසිරෙන්න ඕන කියන එක තේරෙනවා. හැබැයි මනස වැඩෙනකොට ඒකට ගැළපෙන හැටියට ලෝකේ ਵਿਚාරපූර්වකව දකින්න ඕන කියන සංඥා නෙමෙයි. එදා පුංචි කාලේ මොන්ටිසෝරි යනකොට බුදුහාමුදුරුවෝ ඌර්ණ රෝම ධාතුවෙන් කම්පෙති දිගයි රැස්වලල්ලා තියෙනවා. හිස මුදුනේ කොණ්ඩයක් බැඳලා තියෙනවා. එතකොට දෙතිස් පුරුෂ ලක්ෂණ තියෙනවා. එතකොට මේ සතර පෙර නිමිති දැකලා මෙහෙම ඉතින් ඔය ටිකෙන් තමයි අදත් බුදුහාමුදුරුවෝ දකින්නේ. <laughs> එහෙමනම් ඒතනත්තා තෙරුවන් පිළිබඳව ඔහුගේ ඥාණය වැඩිලා නැහැ අවදි වෙලා නැහැ. අර අර පොඩි කාලේ අර ඇඳුම තමයි තාම ඇඳගෙන ඉන්නේ. තමයි ප්‍රාන්තරණේ ඔබ වහන්සේට බොහොම පිං දීර්ඝ පැහැදිලි කිරීමට අවසරයි ප්‍රාන්තරණේ. තෙරුවන් සරණයි.